ස්වාමීන් වහන්සේ මීට පෙර ඡාගානුස්සති භාවනාව ගැන දැනගන්නට ලැබුණා. ඉන්පසු තිබෙන අනුස්සති කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අනුස්සති භාවනා 10ක් තියෙනවා. එයින් අපි මීට පෙර බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති කියන අනුස්සති භාවනා පහක් ගැන සාකච්ඡා කළා. අද අපිට තියෙන්නේ සයවෙනි දේවතානුස්සතිය කියන අනුස්සති භාවනා ගැන සාකච්ඡා කිරීමටයි. දේවතානුස්සතිය කියන්නේ මේ දෙවියන්ගේ නම් කියමින්, දෙවියන්ට ආඥා කරමින්, දෙවියන්ට පුද පූජා පවත්වමින් කරන අනුස්සතියක් එහෙම නෙමෙයි. දැන් බොහෝ දෙනා කරන දෙවියන් සිහි කරනවා. මොකක් හරි වැරදිනමක් කරනොත් දෙවියන්ගේ පිහිටයි කියනවා. ඔය වාගේ පළපුරුද්දක් මිනිස්යන්ගේ තියෙන්නේ. නමුත් මේ දේවතානුස්සතිය කියන්නේ ඒක නෙමෙයි. දේවතානුස්සති කියන්නේ දෙවියන් සාක්ෂි කරගෙන තමන්ගේ సంతානයේ පවස්න ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග, ඥාන කියන ගුණාංග පහ සංසන්දනය කොට බැලීමයි. ඒකේ නියම පිළිවෙල ඒකයි. දැන් මේක බොහෝසෙන් කියන්නේ සෝවාන්, සකදාගාමි, මාර්ගඵලලාභයෙන් වඩන භාවනාවක් කියලා. කවට නමුත් බෞද්ධයන් වශයෙන් යම් ප්‍රමාණයකට ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග, ඥාන දිනු වෙලා තියෙනවා. ඒ ගුණාංග දෙවියන් එක්ක, කියන්නේ ආර්ය දෙවියන් එක්ක සෝවාන්, සකදාගාමි, අනාගාමි ආර්ය දෙවියන් එක්ක සමානත්වයට සංසන්දනය කළ බැඳීමෙන් ලබන චිත්ත සමාධියයි මේ දේවතාවනුස්සති භාවනා කියලා කියන්නේ. එනිසා ඒක අපි තේරුම් ගන්නට වටිනවා. තවත් ප්‍රශ්නයක් ඒක සම්බන්ධව තියෙනවාද? ස්වාමින් වහන්සේ දේවතානුස්සති වඩන්නේ කෙසේද? දේවතානුස්සති භාවනාව භාවනාවක් වශයෙන් වඩන්නේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේ වුණත්, ඒ බෞද්ධයෙක් වුණත් ඒ දෙවියන් අරමුණු කරගන්නේ මේ ගුණාංග පහක් මුල් කරගෙනයි. පළමුවෙන් තමා සීලයක පිළිපදිනවා. සීලයක පිහිටා විවේක ස්ථානයකටලා සීලය ආවර්ජන කරලා භාවනා පූර්ව කෘත්‍යයක් සම්පූර්ණ කරලා හිතන තමන්ගේ సంతානයේ ශ්‍රද්ධාව තියෙනවා සීලය තියෙනවා ශ්‍රතේ තියෙනවා ත්‍යාගයේ තියෙනවා ප්‍රඥාව තියෙනවා කියලා තමන්ගේ సంతානයේ ගුණාංග පහ තියෙන හැටි ඉතින් බලනවා එතන ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය ගැන ශික්ෂා ප්‍රතිපත්ති ගැන එයින් ලැබෙන ආනිසංස ගැන බලවත් විශ්වාසයයි ඒ බලවත් විශ්වාසවන්තකමින් ඇති වෙන ප්‍රසාදයට කියනවා ශ්‍රද්ධාව. සීලය කියලා කියන තමන් රාක්නා සීලයයි. තමන්ගේ සීලය අර අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස බුජිස්ස විඤ්ඤුක්කසත් අපරාමට සමාධි සංවර්ධනක කියන අංග 8න් අනුව ඇකිලා තියෙනවා. ඒ පිරිසුදු සීලය තමන් సంతානයේ තියෙන බව බලනවා. ඊළඟ ශ්‍රුතිය කියන්නේ තමන්ගේ సంతානෙහි ධර්මඥානෙ හා භාවනාඥානෙ ගැනයි. තමයි යම් පමණ ධර්මයේ අසල දරාගෙන ඉන්නා නම් ඒක ශ්‍රුතිය. ඒකද කියනවා ආගම ශ්‍රුතිය කියලා. ඊළඟට තමන් භාවනා වඩලා රූප ධාන අරූප ධාන විපස්සනා ඥාන මෙතෙක් වඩලා තියෙනවා නම් යම් පමණ ඒ කතා වර්ජනා කරලා තමන් సంతානේ අධිගම මේ බහෝසෘතතාව කියන ගුණයක් තියෙන බව බලනවා. ඒතකොට ශ්‍රුතිය කියන්නේ ධර්මාඥානය හා භාවනා ඥානය. ඊළඟට ත්‍යාගය කියන්නේ තමන් කවදාකවත් මසුරුකමින් යමක් සංගවගෙන ඉන්නේ තමන් අනුභව කරන්න ඉස්සෙල්ලා සතුටට හරි යමක් දෙනවා සිල්වතුන්ට යමක් දෙනවා අසරණයන්ට යමක් දෙනවා ඒ දීම ගැන දෙන වස්තුව ගැනවත් එයින් ලැබෙන දිව්‍ය මානුෂාදී සම්පත් ගැනවත් බිඳක්වත් ආශා කරන්නේ නැතුව තමන් ඒ සම්බන්ධව නිවන් පතාගෙන පරිත්‍යාගය පුරුදු කරන බව තමන්ගේ හිතින් සමාගෙන බලනවා ඊළඟට ප්‍රඥාව නම් මෙතන හඳුන්වන්නේ සුතේමය ඥානෙ, චින්තාමය ඥානෙ, භාවනාමය ඥානෙ කියන මේ අවස්ථා අනුව සිතේ නොනයි. එතකොට ප්‍රඥාව යම් පමණ තමන්ගේ సంతානෙ දියුල්වා සීන බව තමන් වටහා ගන්නවා. මෙන්න මේ කරුණ තමන්ගේ సంతානෙ विद्यමානව සත්‍ය වශයෙන් තියෙන බව නෝනින් වදාගෙන ඊළඟට හිතලා මේ මනුලවදී මේ පංච ධර්මයේ ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන දියුණු කරලා මුසෝවාන් ආදී මාර්ගඵල ලබාගෙන චාතුරු මහරජික දිව්‍ය ලෝකයේ දෙවියෝ අද ඉන්නවා. ඒ චාතුරු මහරජික දෙවියන්ගේ సంతානේ යම් බඳ ශ්‍රද්ධාවක් තියෙනවා නම් මගෙත් ඒ සහ සමාන ශ්‍රද්ධාව තියෙනවා. ඒ වගේ යම් සීලයක්, යම් ශ්‍රෘතියක්, යම් ත්‍යාගයක්, යම් ප්‍රඥාවක් තියෙනවා නම් මා సంతානේ තුල ඒ කියන්නේ සීල, ශ්‍රෘතේ, ත්‍යාග ඥාන තියෙනවා කියලා ඒ චාතුරු මහරජික දිව්‍ය ලෝකවාසී දෙවියන්ගේ ශ්‍රද්ධාදී ගුණ තමන්ගේ సంతානයට සම්බන්ධ කරගෙන සංසන්දනය කරමින් ඒ ගැන අහෝ සාදු සාදු කියලා සතුටු වෙනවා. ඊළඟට මනුෂ්‍ය ලෝකයේ සිට 42000ක් යදුනින් ඉහළයි මේ චාතුරු මහරජිකේ. එයින් එහාට 42000ක් යදුන් දුර තමයි මේ තවතිසා භවන පවතින්නේ. ඒ තවතිසා භවනේත් මේ වාගේ ආර්ය දේවතාවෝ ඉන්නවා. ඒ ආරි දේවතාවන්ගේ సంతානයේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන පවතිනවා ඒ විදිහට මගේ సంతානේ මේ ශ්‍රද්ධාව සීලය සුතේ ත්‍යාගේ ඥානෙ තියෙනවා කියලා ඒකනේ Taman සාදු සාදු කියලා සතුට වෙනවා එයින් යදුන් 42000කට ඉහළින් තමයි යාම දිවි ලෝකේ පවතින්නේ සයාම දිවි රාජානන්ගේ වාස භාවනා එෙහිදී ඒ ආර්ය දේවතාවන්ගේ సంతානෙ පවත්නා ශ්‍රද්ධා සීල සෘතේ ත්‍යාග ඥාන ආ මගේ సంతානෙ ඒ ගුණාංග පවතිනවා කියලා සංසන්දනයේ කොට හිත ප්‍රමෝදයට පමුණවා ගන්නවා. එයින් යදුන් 42000කට ඉහළින් සුසිත දිව්‍ය ලෝකයේ පවතිනවා. එහිදී ඉන්න ආර්ය දෙවදේවතාවොත් මේ මනුලොවදී ඒ ගුණාංග දිනු කරගෙනයි දේවත්වයටපත් වෙන්නේ. මගේ సంతානෙ මේ ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන ඒහා සමානව පවතිනවා කියලා ඒ ගැන ආමෝදනය වෙනවා. ඊළාට එයින් යදුන් 42000කට හේලින් නිර්මාණාකේ ජීව ලෝකේ පවතිනවා. ඒ දිව්‍ය ලෝකයේ සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා ඉන්නවා. ඒ ඇත්තොත් මනුෂ්‍ය ලෝකයේ මේ ගුණාංග පහ දිනු කරගෙන දේවත්වයට ගියාසේ මගේ సంతානයේදී මේ කියන්නේ ශ්‍රද්ධා ශීල සෘත ත්‍යාග ඥාන පවතිනවා කියලා සංසන්දනයේ කොට සන්තෝෂ වෙනවා. තේනුත් යදුම් 42000කට ඉහළින් පරිනිර්මිත වසවත ජීව ලෝකයේ පවතිනවා. එහිදී සෝවාන් ආදී මාර්ගඵලාභයෙන් මේ මනුලොවින් මේ ගුණාංග පහ දිනු කරගෙන යොපන්නා. මගේ සංකාණයේදී දේ දේවයන් හා සමානව ශ්‍රද්ධා ශීල සෘත ත්‍යාග ඥාන පවතිනවා හෝ සාදු සාදු කියලා හිතේ ප්‍රමෝදයට පමුණවා ගන්නවා. එතනින් ඉහළට 55 ලක්ෂ 8000ක් යොදුන් ඉහළින් පළමුවෙනි බ්‍රහ්ම ලෝකයේ තියෙනවා ප්‍රථම ධානතලය. ඒකේ කොටස් තුනක් තියෙනවා බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම. ඒ බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයෝදය මනුලෝදී මේ ගුණාංග පහ දිනු කරගෙන බමතලයට ගියා මගේ సంతානෙත් මේ ධර්මතා පහ මැනවින් පවතිනවා කියලා සන්තෝෂ වෙනවා. ඉන්හෙල යොදුන් 55 ලක්ෂ 8000කට ඉහළින් දෙවෙනි බ්‍රහ්ම ලෝක තලයේ පවතින පරිත්‍රාභ අපමානාභ ආභාසක බ්‍රහ්ම ලෝක තුන. ඒ බ්‍රහ්ම ලෝකවලද මනුෂ්‍ය ලෝකයේදී ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන වැඩු ආරිදේ බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ බ්‍රහ්මයන් හා සමාන මගේ సంతානයේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන පවතිනවා කියලා තමන් එ ගැන සන්තෝෂ වෙනවා. එයින් යොදුන් 55 ලක්ෂ 8000කට ඉහළින් තුන්වෙනි ධ්‍යාන තලයේ පවතිනවා පරිත්‍ය සුභ අපමාන සුභ සුභ කින්නක බ්‍රහ්ම ලෝක තුන. ඒ බ්‍රහ්ම ලෝකවලද මනුෂ්‍ය ලෝකයේදී ශ්‍රද්ධා ශීල සෘත ත්‍යාග ඥාන දිනු කරු බ්‍රහ්මියෝ ඉන්නවා ආදි බ්‍රහ්මියෝ. මගේ సంతානයේදී බ්‍රහ්මයන්ට සමානව ශ්‍රද්ධා ශීල සෘත ත්‍යාග ඥාන පවතිනවා කියලා සන්තෝෂ වෙනවා. ඊළඟට ඊනොත් යොදුන් 55 ලක්ෂ 8000කට ඉහළින් දේහප්පල බමතලේ පවතිනවා. එහිදීද මනුෂ්‍ය ලෝකයේදී ඔය කියන ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන වැඩි ආර්ය බ්‍රහ්මියෝ ඉන්නවා. ඒ බ්‍රහ්මයෝද බ්‍රහ්මයන් හා සමානව මගේ సంతානයේද ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන පවතිනවා කියලා සන්තෝෂ වෙනවා. ස්වාමින් වහන්සේ ඉන් ලැබෙන අනුසස් මොනවද? බාධක මොනවද? ඔය විදිහට අරූප ඥාන ලැබූ අය ඒ මනුෂ්‍ය ලෝකයේදී අරූප ඥාන ඇතිව සෝවාන් ආදී මාර්ගඵල ලබ ඒ බ්‍රහ්ම ලෝකලි ඉපදී සිටිනවා. ඒ හා සමාන මගේ సంతානයේ මේ ශ්‍රද්ධා සීල ශ්‍රුතේ ත්‍යාග ඥාන පවතිනවා කියලා නැවත නැවත ආවර්ජන කරනවා. මෙසේ ඒ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න ආර්ය දෙවියන් බ්‍රහ්මයන් හා සමානව සංසන්දනයේ කොට තමාගේ సంతානයේ විද්‍යමානව පවත්නා වූ ශ්‍රද්ධා සීල සුත්‍ය ත්‍යාග ඥාන ගුණ නොන මෙනෙහි කරමින් ඇති කරගන්නා වූ චිත්ත සමාධියට කියනවා දේවතානුස්සතිය කියලා. මේක තමයි දේවතානුස්සති භාවනා වඩන සංක්ෂේප ක්‍රමය. ඒක වඩනකොට මේක ප්‍රතිඵල විශේෂයෙන් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම දේශනාව සඳහන් වෙනවා සෝවාන් සකදාගාමී කියන ආර්යයන් වහන්සේලාට මේ භාවනාව නියම වශයෙන් මේ ගැළපෙන්නේ නමුත් කල්යාණ පුතග්ජන ගිහි පැවිදි බෞද්ධයන්ටත් මේක වඩන්න උපදෙස් දීලා තියෙනවා. මොකද ඒ හැම කෙනාගේම సంతාන තුල මේ කියන ගුණාංග දිනු කරගන්න පුළුවන් නිසා. එනිසා මේකේ චරිත ભેදයෙන් ආර්යයන් වහන්සේලාට අයිති වුණා ශ්‍රද්ධා චරිතයටයි ප්‍රධාන වශයෙන් අයිති වෙන්නේ. නමුත් අනිත් සියලුම චරිතලාභීන්ටත් මේක වඩන්න භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තියෙන නිසා මේක කිසි කෙනෙකුට වඩන්න සුදුසු නෑ කියන මේ ප්‍රතික්ෂේප කිරීමක් නැති බව කරුණාවෙන් තේරුම් ගනිමු. මේ කියන දේවතානුස්සති භාවනාවක් පරමාර්ථ ධර්මයන් අරමුණු කරන භාවනාවක්. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ සම්මුතියක් නෙමෙයි. සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානෙ මේවා පරමාර්ථ ධර්ම. මේ පරමාර්ථ ධර්ම අරමුණු කරගෙන නිසා රූපාවචර ධානය ලැබෙන්නේ නැහැ. අරූපාවචර ධානය ලැබෙන්නේ නැහැ. නමුත් උපචාර සමාධිය ලැබෙනවා. උපචාර සමාධිය කියන්නේ මේ තත්ත්වයට අපි සාකච්ඡා කරලා ඇති උපචාර කියලා කියන්නේ කාමාවචර කුසාසිතේ පාල කරගන්න සමාධියක්. ඒකත් නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වී ධානාංග පහක් හිතේ ශක්තිමත් බවටපත් වෙන සමාධියක් මේ උපචාර සමාධිය කියන්නේ. ධානයේද සම සමීප බැවින් ඒකට උපචාර කියනවා. ධානයට ආසන්නයි. කියන්නේ රූප ධානයට ආසන්නයි ඒ උපචාර සමාධිය. ඒකට උපචාර සමාධිය පදනම් කරගෙන පුළුවන් විපස්සනාවට හැරෙන්න. ඒකයි මේකේ ආනිසංස විශේෂය. ඉතින් උපචාර සමාධිය උනත් අර ධාන සමාධියට සමාන්තර බැවින් ඒකේ ආනිසංශ විශේෂයි. ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ඕන තරම් උසස් ගුණ පූර්ණේ කරගන්නට අනිත් ධ්‍යාන භාවනා වඩන ලොකු පහසුවක් ඇති වෙන උපචාර සමාධිය ලබාගත් කෙනෙකුට. මොකද කාරණේ උපචාර සමාධියේදී නීවරණ යටපත් වෙනවා. බොහෝ දිනාට මේ රූප අධ්‍යාන අරූප අධ්‍යාන පහ වඩන්න බැරි නීවරණ පහේ බාධක නිසායි. නීවරණ පහ යටපත් කිරීම නිසා අනිත් භාවනා ඔක්කොම වඩන්න පුළුවන්කම තියෙන එකයි විශේෂයෙන් තියෙන ආනිසංසය. අනිත් කාණේකින් විපස්සනාට පදනම් කරගන්න පුළුවනි. ඒකද බාධක වශයෙන් තියෙන ඇත්ත වශයෙන් අන්‍ය ශාස්ත්‍රීය ශාසන ගැන ප්‍රසාදයක් ඇති කර ගැනීම, විශ්වාසයක් ඇති කර ගැනීම මේකට ලොකු බාධාවක්. මොකද ශ්‍රද්ධාවට බාධාාවක් මේ අන්‍ය ශාස්ත්‍රීය ශාසන ඇත්තයි සත්‍යයි විද්‍යමානයි ਸਰවාංග ਸਰවාකාර සම්පූර්ණයි කියලා හිතුවොත් ඒ පිළිගැනීම නිසා දෘෂ්ටිගතික වෙනවා එසේ වෙනම් මේ ගුණාංග දිනු කර ගැනීමට ලොකු බාධාාවක් වෙනවා ඒ වගේම මේ ලෞකික වශයෙන් ඔය නොඑක් නොඑක් දෙයට ආශා ගැනීම තණ්හා දිට්ඨිමාන ඇති කර ගැනීම උපක්ලේශ ධර්මයන්ට යටපත් වීම අවිජ්ජා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ඛපලාසීසා මච්චරිය මායාසාටේය සම්බසාරම්භ මානාතිමාන මදප්‍රමාද කියන මේ උපක්ලේශයන් හිතේ වැඩුණොත් ඒක මේ භාවනාවට බාධාවක් ලැබිච්ච සමාධිත් බිඳිලා යනවා භාවනා මාර්ගයේ නොමග යනවා ඒක තමයි මේ වැඩ තියෙන බලවත් බාධාවක් ඒ නිසා මේවා තේරුම් අරගෙන ඒවා සිතේ පාලන නොවන හැටියට අදිෂ්ඨාන බලය ඇතුව භාවනාවේදීම සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න ප්‍රයෝජන වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ දේවතානුස්සති භාවනාවෙන් විදර්ශනාවට හරවන්නේ කෙසේද? විශේෂයෙන් දේවතානුස්සති භාවනාව වඩා උපචාර සමාධිය ලබාගත් යෝගාවචරයෙකුට <clears throat> ගුරු උපදේශ හරියට ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවනි. එතෙන් උපචාර සමාධියේදී තමන්ගේ సంతානයේ ආලෝකයක් ඇති වෙනවා යම් පමණක්. අර ධ්‍යාන සමාපත්‍ය ආලෝකයේ තරම් මේ දීප්තිමත් නුවණට යම් ප්‍රමාණික ආලෝකයක් ලැබෙනවා. මේ ආලෝකයේ තමන්ගේ ශරීරයේ කූඩුවට යොමු කරලා මේ ශරීරයේ තියෙනවා ධාතු සතරක් පඨවි ආපෝ තේජෝ වායෝ. ඔය ධාතු හතරේ ලක්ෂණ 12ක් තියෙනවා. ඒවා අරමුණු කරගන්න උත්සාහවන්ත වෙනවා. පඨවි ධාතුවේ ලක්ෂණ 6ක් තියෙනවා. ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ ලක්ෂණ දෙක දෙක පවතිනවා. සියල්ල 12යි. ඒවායේ ලක්ෂණ අනුව මේ සතර මහා ධාතු ශරීරයෙන් තෝරා ගන්නවා නැත්නම් වෙන් කරගෙන දැක ගන්න සමර්ථ වෙනවා. ඒ වෙන් කරගෙන දකින්න කොට ඒ අභ්‍යන්තරයේ තියෙනවා සුද්ධාෂ්ටක වෙන රූප ආට. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ රූප ආට පවතිනවා. ඔය හැම සතර මහා ධාතු එකක් එකක් ගානේ මේ කියන කොටස් අට අට එකතු වෙලායි පවතින තනිකර එක ධාතුවක් පවතින්නේ නැහැ. එනිසා මේ සුද්දාස්තක රූප සහිත රූපකයේ ඒ රූප කොටස් දකිනකොට ඊළඟට තමන්ගේ හිතේ ආලෝකයේ විහිදුවන උර්ධ වස්තුවට උර්ධ වස්තුවේහි තියෙන ඒ සුද්දාස්තක රූප සහිත කර්ම සමුත්තාන රූප කලාපක් නැත්තම් ඒහි මේ සසම්බාධ වශයෙන් එකට එකතු වෙලා තියෙන රූප 54ක් තියෙන හෘද වස්තුවේ ඒක වෙන් කර ගන්නවා. ඒ වගේම චක්සු ප්‍රසාදේ චක්සු වස්තුවට යොමු කරන එකේ රූප 54ක් සොයා ගන්නවා. කොහොම ගාන ප්‍රසාදේ ගාන වස්තුවේ ජීවා වස්තුවේ එකක් එකක් ගානේ රූප 54 54 වෙන් කරගෙන බලනවා. ඊළඟට කාය වස්තුවේ රූප 44ක් පවතින ඒක වෙන් කර ගන්නවා. එවාගෙම ජඨරාග්නිය සම්බන්ධව තියෙන කර්මජ රූප අතුරෙන් ජීවිතේන්ද්‍රිය නාක රූප කලාපය වෙන් කරගන්නා මේම කර්ම සමුට්ටා රූප කලාප වෙන් කරගෙන ඊළඟ චිත්ත සමුට්ටා රූප වෙන් කරගන්නවා පුතු සමුට්ටානක රූප කලාප වෙන් කරගන්නවා ආහාර සමුට්ටා රූප කලාප වෙන් කරගන්නවා මේම තමන්ගේ ශරීරයේ රූප කොටස් ඔක්කොම දැක ගන්න සමර්ථ වෙනවා ඊළඟට මේ බාහිර අවිඥානික වස්තු තුල සවිඥානික පුජ්‍යල සංතාන තුල තියෙන රූප ධර්ම වෙන් කරගන්න සමර්ථ වෙනවා. ඊළඟට තමාගේ సంతානයේ නාම ධර්ම, චිත්තචෛසික ධර්ම ද්වාර වශයෙන් තෝරාගෙන ඒවා වෙන් කරගන්නවා. බාහිර සත්ත්ව సంతාන තුලත් නාම ධර්ම වෙන් කරගන්නවා. මේ මාජ්‍යත්ව බහිද්දා නාම රූප ධර්ම වෙන් කරගෙන ඒ වායේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන මේවා තෝරාගෙන හේතුඵල සම්බන්ධතාවය අවබෝධ කරගන්න සමර්ථ වෙනවා. ඒ අවස්ථාව වෙනකොට හිතේ අර විපස්සනා ආලෝක තීක්ෂ තීක්ෂණ වෙන බැවින් උද්‍යාවේ ඥාන, භංග ඥාන, භය ඥාන ආදී ඥාන උපදවා ගන්න සමර්ථ වෙනවා. එසේ ධ්‍යාන භාවනාවට වඩා තීක්ෂණ වූ විපස්සනා ආලෝකයේ වැඩි දියුණු වෙන්න වෙන්න ඉතින් විපස්සනා ඥාන දියුණු වෙලා යම් වෙලාවක තමන්ගේ සංකාණ ඉන්ද්‍රියද බල බොද්ධංග මාර්ගාංග ශක්තිමත් වුණා නම් ඒ අනුව පිරුපාරමී ධර්මයන් පරිපූර්ණ නම් සෝවාන් මාර්ගඵල, සකදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, අරිහත් මාර්ගඵල දක්වාම උසස් ලෞකික ලෝකෝත්තර ගුණ පූර්ණණය කරගන්න මේ භාවනා පදනම් වෙනවා. ඒකයි මේ භාවනාව විපස්සනාට හැරීමේ කෙටි කරෙමි මා හඳුන්වන්නේ. ස්වාමින් වහන්සේ දෙවියන්ට ඊටමත් ප්‍රියමනාප වූ ආර්යයන් වහන්සේ කවරෙක්ද? ඔව් විශේෂයෙන් බුද්ධ ශාසනීය රහතන් වහන්සේලා අතර පිරින්ද වච්ච රහතන් වහන්සේ දෙවියන්ට බොහෝ ප්‍රියයි මනාපයි. ඒ මක්නිසාද පූර්ව ජාතිවල උන්වහන්සේ චක්‍රවර්ති රජ වෙලා ලෝවැසි ජනතාවට මේ ශ්‍රද්ධා, සීල, සුත්‍ය, ත්‍යාග, ඥාන පුහුණු කළා. පංචශීලයේ හොඳින් ආරක්ෂා කරන්න උපදෙස් දුන්න මුළු මේ සතර මහා දීපයේ සීලුම මිනිසයන්ට මේ ගුණාංග පුරුදු කරපු නිසා ඒගොල්ලෝ දේවත්වයට පත් වෙලා පසු කාලයේ කළ පිරින්දවච්ච ස්වාමීන් වහන්සේ මනුලෝ පහළ වී බුදු සසුනේ පැවිදි වී අරිහත්ත්වයටපත් වුණා. දෙවියන් උන්වහන්සේ ගන නිතරම සෝදිසියෙන් ඉන්නවා. උපකාර කරන හැම වෙලාවෙම ආරක්ෂා සංවිධාන සැලසෙනවා. ඒ වගේ මේ දේව දේවා දේවතානුස්සතිය වැඩි අයට ප්‍රයාලි සංස ලැබෙනවා. දෙවියන්ට බොහොම ප්‍රියමනාප වෙනවා. දෙවියන්ට අද වාගේ යාඥා කරන්න අවශ්‍ය නැහැ. දෙවියන් වෙනුවෙන් පුදපඬු කරන්න අවශ්‍ය නැහැ. මේ කියන ගුණාංග දිනු කරනකොට අනිවාර්යෙන් දෙවියන්ගේ ප්‍රසාදය අපට ලැබෙනවා ලැබෙනවාමයි. එනිසා පිළින්වාච්ච මහරහතන් වහන්සේ ගැන සඳහන් වෙනවා දෙවියන්ට බොහෝ ප්‍රියමනාප රහතන් වහන්සේ නමක් බව. ඊට හේතුව පූර්ව ජාතිවල මේ ගුණාංග පහ පංචශීලයක් ලෝවැස ජනතාවට ප්‍රගුණ කිරීම හේතුවයි. කාල වේලාවක් ගෙවී යනවා. සා විනාඩි කිහිපයක් අපිට ඉතුරු තියෙනවා. මේ වෙලාවේ අපි අදිෂ්ඨාන කරගන්නට ඕන ඒ භාවනා මාර්ගය වැඩන <clears throat> යෝගාවචරයන් ගිහිපෑද යෝගාවචරයන් විසින් කල යුතු වන්නේ සැබවින්ම නිරන්තරයෙන් හිත ගැන අපේක්ෂාවෙන් සිටීමයි. සිත ගැන සෝදිසියෙන් සතියෙන් ගත කිරීමයි. හැම වෙලාවෙම සිත පිරිසුදු කරගෙන ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය වැඩෙන හැටියට කුසල අරමුණු හිතේ දියුණු කර ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. ඉතින් අද මේ මොහොතේදී අපි සෑම දෙනාම අන්නේ විහෙත නොවි මේ ධර්ම සාකච්ඡාවේ සවන් දීමේදී අපේ సంతාන තුල ඔය කියන ශ්‍රද්ධා, සීල, සුපේ, ත්‍යාග, ඥාන ගුණාංග යම් පමණකට වැඩුණා. ඒ ධර්ම ශක්තිය අපට පුරුදු කරලා තියෙන බුදුරජාණන් වහන්සේ එනිසා අප විසින් මේ දේවතානුස්සති භාවනාව සම්බන්ධව කළ ධර්ම සාකච්ඡාවෙන් ලද ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ඥාන ගුණාංග තුලින් ගණිත කුසල සම්භාර සාක්ෂිය ධ්‍යාන විපස්සනා මාර්ගඵල ආબોධයට උපනිශ්‍රේවන බැවින් ඒ බුද්ධ පූජාවක්ම වේවා කියලා අපි ගෞරව පූජා කරමු ධර්ම පූජාවක් වේවා රි සංඝ රත්නයේ පූජාවක් වේවා මෞපිය ගුරු දෙගුරු තුමන්ද ගුරු දෙගුරු පූජාවක් වේවා ඒ ධර්ම ශක්තිය අපේ චිත්තසංතාන තුළ පෝෂණය කර ගැනීමෙන් මෙලව සුභසිත පරලොව සුගතිය කෙලවර සාන්තේ අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා ඉදිරියටත් අපේ ධර්මාඥාන භාවනාඥාන දිනු කරගෙන මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සනසේවදාල පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ වූ නිර්වාණ භේපුරියට සුවසේ පැමිණීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු සෑම දිනාට තෙරුවන් සරණයි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ තතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු